මත්ම පින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා චේරුවන් සරණයි විනය පිටකයේ ස්ත්‍රී නිමිති දෙකක් සහ පුරුෂ නිමිති දෙකක් සහිත මිනිසු ඇති බව අසා ඇත කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන්න දෙකක් ඇති කියන එක නෙමෙයි ස්ත්‍රී නිමිත්ත සහ පුරුෂ නිමිත්ත කියන දෙපසම. ඒ තමයි දැන් නපුංසක කියලා කියන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන දෙපැත්තම ප්‍රකට නැති අයට නපුංසක කියලා කියන්නේ. තව සමහර අය ඉන්නට පුළුවන් ස්ත්‍රී භාවයත් ප්‍රකටයි පුරුෂ භාවයත් ප්‍රකටයි. ඒ අය හඳුන්වන්නේ උභතෝභ්‍යංජනක කියලා. එතකොට මේ විවිධ ලිංග විකෘතීන් තියෙන සත්වෝ අදත් ලෝකේ ඉන්නවා අතීතෙත් හිටියා අනාගතෙත් ඉන්නවා ඉතින් මේ කර්මයන්ගේ විවිධත්වය මත තෘෂ්ණාවේ විවිධත්වය මත විවිධ ස්වරූපයන් දැන් වර්තමානයේ අපි දකින්නේ පිරිමි හැටියට ඉපදිලා ශල්්‍ය කර්ම කරලා ස්ත්‍රීන් බවට පත් වෙනවා ස්ත්‍රීන් හැටියට ඉපදිලා ශල්්‍ය කර්ම කරලා පුරුෂ ස්වරූපයන් ගන්නවා එතකොට ඇයි ඒ අර ස්ත්‍රී තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාව නිසා එතකොට ඒ වගේ එක එක්කෙනාගේ මනෝභාවයන් විවිධයි. ඒවා අනුව කරගන්න කර්ම විවිධයි. ඒවා අනුව සිද්ධ කර ඒවා අනුව මනස හසුරුවන පුහුණු කරන විදි විවිධයි. ඒවත් එක්ක තමයි අර විවිධ පැතිවලට යම් යම් විකෘතිතා ඇති වෙන්නේ. එහෙම නැතුව පොදු කොටස් දෙකක් තියෙනවා ස්ත්‍රී පුරුෂ කියලා. ඉතින් පොදු කොටස් දෙක හැම විටම සමාජයේ ප්‍රධාන ප්‍රවාහයන් දෙක හැටියට ඉස්සරහට යනවා. ඒ අතරතුරේ ඕනතරම් විකෘතිතා ඇති වෙන්නට පුළුවන්.